අවසරයි ගෞරවනීය ස්වාමීන් වහන්සේ මෑණිවරුනි ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි අදත් කිසි විශේෂකණ වහලා වැඩමුළුවේ තවත් ධර්ම සාකච්ඡාවක් නැත්නම් ප්‍රශ්න විචාරාත්මක වැඩපිළිවෙලක් ආරම්භ කරන්න බලාපොරොත්තු වෙන්නේ අපි පුරුදු පරිදි ලිඛිත ප්‍රශ්න නිසාසිවාරය ආරම්භ කරමු අපි ඉල්ලා හිටමු කාන්තිගෙන් ලිඛිත ප්‍රශ්න සභාගත කරන විදියට අවසරයි ස්වාමින් වහන්ස. ගරු ස්වාමින් වහන්ස මා පර්යංකේ සිට මූල කර්මස්ථානයේ වෙත සිත යොමු කරන ලදී. එවිට මාගේ වම්නාස් පුඩුවේ ඉහළ කොටසේදී ස්පර්ශ වෙමින් ආස්වාසය සිදුවන බවත් ප්‍රස්වාසයේ නෙම ප්‍රදේශයේ ස්පර්ශ කරමින් සිදුවන බවත් දැනුනි. ආස්වාසය සඳහා දිගු වේලාවකුත් ප්‍රස්වාසය සඳහා කෙටි වේලාවකුත් ගන්නා බව වැටහුණි. ආශ්වාසයේදී සිසිල් බවකුත් ප්‍රශ්වාසයේදී උණුසුම් ස්වභාවයකුත් නිරීක්ෂණය වුණි. මෙම මෙම ආශ්වාසය හා ප්‍රශ්වාසය සියුම් වී සියුම් විය. එය විනාඩි 5කින් පමණ නොදැනී ගොස් සිත සමාධිගත වේ. එම සමාධියේ සිටින විට සිතට වරින් වර යම් සිතුවිලි පැමිණ සුළු වේලාවකින් පැවත ඒවා නැවතී යයි. එම අවස්ථාවේ එම සිතුවිලි වල ඇතිවීමත් පැවතීමත් හා නැතිවීමත් මා සිතින් නිරීක්ෂණය කරමි. එවිට එම සිතුවිලිවල අනිත්‍ය ස්වභාවය වැටහුණි. සමහර අවස්ථාවල දකුණු පාදයේ වලලු වලලු කරට පහළ ප්‍රදේශයේ වේදනාකාරී තත්වයක් ඇතිවද එය මෙනෙහි කිරීමේදී එම වේදනාවද පහව ගියේය. එවිට දුක හා සැප වශයෙන් දැනෙන වේදනාද తాවකාලික බවත් එය අනිත්‍ය බවත් සිතින් වටහා ගනිමි. මෙසේ සිත සමාධිගත වී සිටින විට සිතේ සිතේ ප්‍රීතියක් දැනුණු අතර එය මුහුණ පුරා දිවෙන බවක් දැනුනි. මෙම ප්‍රීතිය පර්යංකයෙන් පසු සක්මනට යන විටත් එම සක්මනේදී ටික වේලාවක් පැවත එය පහව යන ලදී. සක්මනේදී වම් පාදයේ එසවෙන බවත් එය ටික දුරක් ගමන් කොට තබන බවත් දකුණු පාදයේද එම ආකාරයටම ගමන් කොට තබන බවත් එම අවස්ථාවේ පාදයට පාදයට ගැටෙන පොළවේ රළු සහ සියුම් ස්වභාවයන්ද දැනුනි. සක්මනේදීද සක්මන වාර 15ක් 20ක් පමණ සිදුවන විට යම් සිතුවිලි ගලා ආවද ඒවා සතිමත් සිතින් හැඳිනගෙන සක්මනට පැමිණ එය පෙර පරිදි පවත්වා ගැනීමට හැකිය. ඊයේ සවස භාවනාවේදී සිතේ ප්‍රීතියක් තිබුණද රාත්‍රී නිදි නිදි වර්ධිත රාත්‍රියක් විය. එනම් කාම සම්පත් වලට සිත ඇදී යන ඇදීගෙන යන ආකාරයේ සිහින වැලක් මා දකින ලදී. එවිට මාගේ සිතේ තිබුණ නිශ්චලතාවයට එය බාධා කරන අයුරු මම මම හැඟි හැඳින පසුව මා අවදිව මේ ගැන මා මෙනෙහි කළෙමි. එවිට ඔබ වහන්සේ ඊයේ දේශනා කළ පරිදි මේවා කාම කෙලෙස් බව හැඳිනගෙන එයින් සිත මුදවාගෙන නින්දට ගියමි. අද දින පර්යංක සහ සක්මන් භාවනාව ඊයේ තරම් සාර්ථක නොවිය. මන්ද සිතේ සුළු සුළු චංචල ගතියක් මම දකිමි. මෙම தત્ත්වය වළක්වාගෙන භාවනාව වැඩි දියුණු කර ගැනීම සඳහා ගෞරවයෙන් ඔබ වහන්සේගෙන් උපදේශක් පතමි. ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුවපත් භාවයේ ප්‍රාර්ථනා කරමි. මේකෙච්ච වළක්ක ගන්න දෙයක් නම් පේන්නේ නැහැ. මොකද්ද වළක්ක ගන්න ඕන කියලා කියලත් නැහැ. ඒ මොනවා වැලක්කුවත් වැලක්ෙන්නේ නිවන විතරයි. ඒ නිසා එන තාලෙට යන්න දෙන්න. යන්න දුන්නාට පස්සේ ඒක තමයි කෙටිම පාර අපි හොයන දෙයට. ඔය එන දේ මොනවාක්වත් තෝරන්න එපා. මොන මොනවා තේරුවත් අපි මේ විවේකයි පැත්තකට කරන්නේ. ආයත්‍යති තමයි තෝර තෝර ගන්න. එහෙම නැත්නම් අසහනේ තෝරනවා සහනේ පැත්තකට දාන නිසා තෝරන්න නැතුව හිටියොත් සහනේට සහ විවේකයට එන්නේ ඉඳ තියෙනවා. ඒ නිසා කෙසේත්ම වළක්වන්න එපා. ඔය යන විදිය හොඳයි කියලා සතුටු වෙලා මේ ඉහළ පහළ යෑම දිගටම තියෙනවා. ඒ කොයි එක උනත් ඊගසා දරා ගන්න බැරි මට්ටමකට එන්නේ නැහැ. මේක භාවනායි දියුණුව මේ පුරුදු කරන පාඩම මේකයි කියලා කියනවා මිස ඕකේ වළක්වන්න එපා මොනවාක්වත්. ඒ වගේම හුවා දක්වන්නත් එපා මොනවාක්වත්. ওই විදිහටම දිගට හලහප ගන්න නැතුව ඉදිරියට යන එක තමයි අනුග්‍රහය වෙන්නේ. ඒකටයි හිත යොදන්න ඕනේ. ගෞරවනීය ස්වාමින් වහන්සේ දෙපා නමදිමි. පිම්බීම හැකිලිම විනාඩි 10කදී පමණ සියුම්ව පටන්ගෙන ඒ මොහොතේම ආපසු යන බවක් වැටහුණා. පිම්බීම දිගු වෙලා හැකිලීම කෙටි බවක් දැනුණා. පිම්බීම ඉහළට ඇදෙන විට තද ගතිය දැනුණා. මෙනෙහි කළා. ඒ සමගම හැකිලීම සියුම් වී බුරුල් වී යන බව දැනුණා. හැකිලීමට වඩා වේගයෙන් පිම්බීම මතුවිය. වාර කීපයකදී වර්තමාන සිතුවිලි පොදියක් ඇතුළටම ආබව වැටහුණා. මෙනෙහි කළා. ඒ සිතුවිලි එකින් එක මෙනෙහි කරන හිත සමග පැන පැන පැන ඉදිරියටම එනවා. මෙනෙහි කළා. ඒ සිතුවිලි කුඩා වී සියුම් වී හිතේ නැයි වෙන බවක් වැටුණා. ඉබේම අරමුණේ හිත පැවතුණා. ටික වේලාවකදී පිම්බීමත් මෙනෙහි කරන හිතත් දෙකම නැතිවන බවකුත් වැටහුණා. සක්මන වම දකුණ වශයෙන් වම් පාදයට උණුසුම සීතල පොළවේ රළු භාවයක් දැනුණා. වම් පාදයේ එසවීමේදී කකුලට දැනෙන සැහැල්ලුව සියුම් බරගතිය උඩට ඉස්සෙන බවකුත් දැනුණා. තබන විට සැහැල්ලුව සමග දකුණු දකුණ බර දකුණ බර බිමට පහත් වෙන බවකුත් විලුඹට දැනෙන කයේ බරගතිය යටිපතුල පුරා විහිදී ගොස් ඇඟිලි චලනයකින් පසුව අවසන් වුණා. අවසානයේ කකුල් දෙක මාරුවෙන් මාරුවට ඉදිරියටම විසිවෙන බවකුත් කයේ ස්වභාවය නොදැනී හිස පමණක් උඩටම ඇදෙන බවකුත් වැටහුණා. තෙරුවන් සරණයි. මේ විදිහට එක එක සටහන් එක එක ආකාර පේන්න පටන් අරගත්තාම ඒවත් එක පුළුවන් තරම් සමීප අසුරක් උච්ඡන්නව ආසන්නව සමීප බලානීතිය භාවනාව ඒක විසින්ම ජවක වෙන්න පටන් ගන්නවා කසක වෙන්න පටන් ගන්නවා තෝරන්න බේරන්න නැතුව එකට එහෙම යන්න දෙන්න හදන්නේ මේ ගැම්ම අල්ල ගන්න පටන් ගන්න වෙලාව ඒ නිසා එහෙම පටන් ගත්තොත් ඒකටම බලය ගන්න, Java කැවෙන්න, කස කැවෙන්න ඉඩ දීලා හසුරවන්න යන්න එපා. මොනක්වත් හසුරවන්න නැතුව භාවනා විසින් භාවනා ඉදිරියට යන්න ඉඩ දෙන එක තමයි කරන්න තියෙන්නේ. নমস্কার වේවා. අවසරයි ස්වාමින් වහන්සේ. පසුගිය දිනවල කයේ දැනෙන බොහෝ කම්පන චංචල දෙස බලා සිටිද්දී සිත බාහිරට නොයයි. බාහිරින් දැනෙන ශබ්ද, ගන්ධ, ස්පර්ශ නිසා වෙනදා ඒ දිගේ ගියත් දැන් ඒ දැනෙන දේ නිසා කයේ සහ සිතේ ඇතිවන විවිධ වෙනස්කම් දැකගත හැකි විය. තවද ඇසට පෙනෙන රූප, හැඩතල, වර්ණ වලින් යුක්ත දේවල් අතින් හෝ වෙන යම් ක්‍රමයකින් කයේ ගැටෙන විට කයට දැනෙන්නේ ඒ විවිධාකාර වර්ණ වලින් හැඩ වලින් සමන්විතයි කියා ඇස පෙන්වන දේ තුල ඇත්තේ තද බව මෘදු බව සීත ඌෂ්ණ ආදී ස්වභාව ටිකක් පමණයි කියා. ඒ නිසා ඒ වස්තුන් නිසා හටගන්නා කෙලෙස් දශමයක් විතර අඩු බව වැටහි. ඇස කන නාසය ආදීන් මෙපමණ කලක් අපේව රවටපු ආකාරය ගැන පුංචි හෝ අවබෝධයක් ලබා ගැනීමට කායानुපස්සනාව හරහා ඔබ වහන්සේ විවර කර දුන් මගේ විවර කර දුන් මගේ වටිනාකම දැන් තේරේ. ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුවපත් භාවය ලැබේවා. ඔය ඔය ඔය වැඩේට පටන් අරගත්තට පස්සේ එක පැත්තකින් ප්‍රත්‍යක්ෂත් වැඩෙනවා. නමුත් ඒත් එක්කම මේ චින්තාමය ඥාන එහෙම නැත්නම් මේ අන්වේ ඥාන නැත්නම් ණය විපස්සනාත් වැඩෙනවා. සමහර වෙලාවට උනන්දු වැඩිකම නිසා පේන දේ ප්‍රත්‍යක්ෂේ පැත්තක තියෙද්දි කල්පනාවට වැටෙනවා. ඉතින් ඒක මේ වෙලාවේදී වෙන්න පුළුවන් නිසා පුළුවන් තරම් ඒ චින්තාමේ ඥාන, අන්වේ ඥාන, කල්පනා ඥාන පැත්තක තියලා අහන දකින එහෙම නැත්නම් ස්පර්ශ කරන හැම වෙලාවෙදීම ඒ ප්‍රകൃති අරමුණත් එක්ක නැත්නම් ප්‍රත්‍යක්ෂණ කළ හැකි අරමුණත් එක්ක ඉන්න පුළුවන් තරම් යන්න සම්මර්ෂණය වීම සිද්ධ වෙන්න ඉඩ තියෙනවා චින්තාමේ පැත්තේ වළක්වන්න බෑ සමහර වෙලාවක ඕනකට වැඩි පෝෂණය කරන්න කියලා අමාරුවෙත් වැටෙනවා නිසා චින්තාමය ඥාන වලට එච්චරම තැන දෙන්නේ නැතුව හැකියාවේ ප්‍රමාණයෙන් ප්‍රත්‍යක්ෂයට අස්පනා අපිට වැටෙන දෙයටම මුල් තැන දීගෙන කටයුතු කරන යන එක තමයි ඥානාන්විත වැඩේ. අවසරයි ගෞරවනීය ස්වාමින් වහන්ස දෙපා නැමද নমස්කාර කරමි මම පර්යංක භවනාවේදී මූලික අරමුණ ලෙස උදරයේ පිම්බීම හැකිලිම බැලිමි මූලික අරමුණ විනාඩි කිහිපයකදී ඊටාම වේගයෙන් සිතුවිලි වලින් සිත පිරෙනවා අතීත අනාගත සිදු වුණ දේ සහ එයින් සිදු වෙන්නට තියෙන දේ පවා සිතට එනවා කල්පනා වලින් පිරුණු සිතක් බව මට වැටහෙනවා. එහෙම තියෙද්දී මම උදරය දෙසට සිත යොමු යොමන විට උදරයේ පිම්බීම හැකිලිම සියුම්ව කෙටිව දැනෙනවා. පපුව පෙදෙස තද ගතියක්ද දැනෙනවා. සක්මන් භාවනාවේදී සක්මන ආරම්භ කරන්න පළමුව මොහොතක් සිටගෙන ඉන්නවා. ඉන්පසු කිහිප විටක් එහාට මෙහාට සක්මනේ ගමන් කරනවා. ඉන්පසු වම දකුණ ඔසවනවා, තබනවා ආදී ලෙස සක්මන් කරනවා. වම් කකුල දකුණු කකුල දෙකේම විලුඹ දෙසත් අවසානයේ ඇඟිලි දක්වාත් බලනවා. එවිට විලුඹ දෙස තද බවක් හා ඇඟිලි දෙස සියුම් ලෙසත් එහි රිදීමක්ද දැනෙනවා. මෙසේ සක්මනේදී ටික වේලාවකින් කකුල් දෙකම සැහැල්ලුවක් දැනෙනවා. ඒත් පපුව යම් තදවීමක් දැනෙනවා. සක්මන දිගටම කරගෙන යන යා හැකියි. පරියංකේදී හා සක්මන කරන විටද දැඩි නිදිමතක්ද එනවා. මේ සියල්ල අභිබවා ඉදිරියට යන්න තරම් විටක ලොකු ආත්ම ශක්තියක් එනවා. එහෙත් සිතුවිලි හා නිදිමත තියෙන නිදිමත කියන කෙලෙස් වලින් සිත පෙළෙනවා. විදර්ශනා භාවනාවේදී මම අහලා තියෙනවා ගුරු මෑණියන් විසින් කියා දී ඇත. නාම රූප පරිච්ඡේද කියලා. එතනට යන්න මාගේ සිත තද ඕනෑකමක් තියෙනවා. ගරු ස්වාමීන් වහන්ස ඉහත කරුණ වලින් මාගේ සතියේ දුර්වලතාවයක්ද නැත්තම් උනන්දුව මදිකමක්ද කියා හිතෙනවා. භාවනාවට තදින්ම ඕනෑකම ඇතත් සසර සසර අඩුපාඩුවක් යයිද සිතේ. ගරු ස්වාමින් වහන්ස මට මෙයට පිළිතුරක් ලබා දෙන මෙන් දෙපා නැමද ඉල්ලා සිටිමි. ගරු ස්වාමින් වහන්සේට මේ භයානක සසරින් ඊතා ඉක්මනින් එතර වීමටත් සියලු කෙලෙස් බාධක අභිබවා උතුම් නිවන් සම්පත් අවබෝධ වීම පිණිසම හේතු වාසනා වේවා. මේකදී අහගෙන ඉන්නකොට පිටින් බලනකොට පේනවා මේ භාවනා කරනකොට හිත පිළිනවා. මේ භාවනා කරන නිදිමත එනවා. මේ භාවනා කරනකොට නාම රූප පරිච්ඡේඥාන වේවා කියලා හිතෙනවා. මේවා එකක්වත් මේ යෝගාවචරය හිතාමතා චේතනාපූර්වක කරන දේවල් නෙවෙයි. මේ කොයි එකත් සතිය කඩන්න තමයි කටයුතු කරන්නේ. ඒක නිසා හිතවිල්ලක් ආවත් නීතිමතක් ආවත් නැත්නම් මට අනීක්වට නාම රූප පරිච්ඡේඥාන වේවා කියන මේ කොයි එකවත් මතක තියාන්න මේ එකක්වත් චේතනාපූර්වකව සිදුවෙන දේවල් නෙවෙයි. අපි චේතනාපූර්වක බලන්නේ මේ මූල කර්මස්ථානයේදී. නමුත් මේ වයින්නවා. ඉතින් අපි මේ මූල කර්මස්ථානයේ පේන වෙලාවේදී චේතනාව සාර්ථක වෙලා මූල කර්මස්ථානයේ විස්තර පුළුවන් තරම් රචනෙට ඇතුළු කරන්න කවදාකවත් වැඩි වෙන්නේ නැහැ. නමුත් මේ වගේ මේ නිදිමත පිළිබඳව, හිතවිලි පිළිබඳව, නැත්නම් මේ නාම රූප පරිච්ඡේඥාන වේවා පිළිබඳව දේවල් පෝෂණය කරන්න කරන්න හිත පිට යන වැඩි. ඒ නිසා ඒවා ආගන්තුක අමුත්තන් විදිහට බාර ගන්න. ප්‍රධාන අමුත්ත තමයි ප්‍රධාන කර්මස්ථාන. ඉතින් ප්‍රධාන කර්මස්ථානයේ ඉන්න වෙලාවේදී අනිකුත් අවශේෂ අමුත්තන්ට අවධානය යොමු කරොත් ගෙහිමියා කරන්නේ බරපතල වැරද්දක්. ඒ නිසා ගෙහිමියා දන්නේ නැත්නම් මෙයා තමයි ප්‍රධාන අමුත්තා. මේ අනිකටි අවශේෂමුත්තෝ. ඒ නිසා යා ප්‍රධාන අමුත්තා ඉන්න වෙලාවේ අවශේෂමුත්ත බලන්න ඕන කමක් නැහැ. ප්‍රධාන අමුත්තර මූලිකත්වයේ දුන්නට ප්‍රශ්නයක් නැහැ. ඒ නිසා මේ හතරක් ගැන කතා කළා. දැන් තව ගොඩක් ඇති. ඒකෙදී මේ චේතනා විරහිතව වෙලාවට කඩාවදින දේවල් වලට වැඩි ගණන් ගන්නවා. ඒව නැතුව ඉන්න හිතන්නත් එපා. එනවාමයි. ඒවා නිකන් මේ දාන ගෙදරක් වෙච්චා හිඟන්නු ටිකක් ගෙදෙට් එනවා වගේ. ඉතින් මේ මිනිසුන්ට සලකන්නේ හැබැයි මේ මහමුදුරුව පැත්තක තියලා හිඟන්නු ටික ඉස්සරහට ගත්තොත් අන්න වැඩේ වරද්දගත්තා. දානෙට වඩාමනේ හාමුදුරුව. ඊට වැඩි ප්‍රමාණයක් හිඟන්න වෙනවා. ඉතින් මිනිසුන්ට කියනවා හාමුදුරුව දාලා වලඳලා ඉවනකම් බෝතන හිටපන්. මෙන්න බුලත් අතක් තියෙන මෙන්න කෙහෙතේ තේ කහට්ටියක් තියෙන බීලා හිටපන්. දානේ වැළඳුවට පස්සේ දෙන්නම් කියලා. ඉතින් ඒ වගේ මේ ප්‍රධානමත්ත කවුද? අවශේෂ අමුත්ත කවුද කියලා දන්නේ නැතුව ඒ ප්‍රධාන අමුත්තගේ විස්තර ගත යුතු තිබී අරම වගෙන හොයන්න ගියොත් පැමිණුණා පමණින් මේවා කෙලෙසෙන්නේ නැහැ. ඒව ගැන කතා කරන්න ගියොත් රචෙන් දතු කරන්න ගියොත් අවධානය යොමු කරොත් කෙලස් බාටපත් වෙනවා. ඒ නිසා ඒව ආවට එංගේ දාගන්න එපා. කෙලස් බාටපත් කරගන්න එපා. Taman කල යුත්තේ මේ ඔක්කොගෙම කරන්නේ සත්‍ය කඩන එක විතරයි. ඒ නිසා මම පුළුවන් තරම් කරන්න බව දැනගෙන සතියට යනවා මිසක්කා මේ එන දේවල් වල අන්තර්ගතය බලන්න යන්න එපා. මේ එන හිතවිලි වල අන්තර්ගතය බලන්න යන්න එපා. මේ නිදිමත මොකටද එන්නේ ඇයි එන්නේ හොයන්න යන්න එපා. මට මේ නාම රූප පරිච්ඡේඥාන හොඳද නරකද මොකක්වත් කල්පනා කරන්න යන්න එපා. තේරම මේ අහක යන දේවල්. ඉතින් මෙතනදී හරි අමාරුයි මේ ප්‍රමුඛතාවයේ දීලා ගත යුතු දේ ගැනීමටත් හල යුතු දේ හලනවයි කියලා අපේ ලොකු සංශ ආනාපාන සති පොතේ කිව්වා ගත යුතු පැති සහ හල යුතු පැති. ඉතින් මේකේ ලියලා තියෙන විදිහට යම් අවබෝධයක් තියෙනවා. නමුත් තීව්‍රමයි. ඒකෙදි පුළුවන් තරම් මූල කර්මත්තානේ තොරතුරු ගන්න ලදලද වෙලාව. ඒතර අනිත්‍ය ඔක්කොම මේ හල යුතු පැති එකකවත් එක තඹ දොයිතෝක ගන්න දෙයක් නැහැ. ලොකු මෑණියෝ කිව්වා තියා කොයි මෑණියෝ කිව්වත් ඒ වගේ තියෙන්නේ භාවනා කරන එක විතරයි. ඒ නිසා Taman අතේ වැඩි තියෙන්නේ මූල කර්මත්තානේ පේන සාකල් තොරතුරු ගන්න අනිත්‍යව පෙනුනට ඒ රචනයේ අන්තිමට දාන්න ඒවට මූලිකත්වය දෙන්න එපා. එතකොට භාවනාවේ බාධා ප්‍රගමණයට මේකේ බාධාවක් වෙන්නේ නැහැ. මම මේ කරන්න හදන්නේ හලීසු පැතිරික කියලා දීලා ගතීසු පැතිරික ගැනීමට කරන උනන්දුවක් විතරයි. අවසරයි ගෞරවනීය ස්වාමින් වහන්සේ. පරියංක භාවනාව. මූල කර්මස්ථානයේ වශයෙන් මම කරන්නේ පිම්බීම හැකිලීමයි. පිම්බෙන විට පිම්බීම වශයෙන්ද හැකිලෙන විට හැකිලීම වශයෙන්ද මෙනෙහි කරමි. හැකිලෙන වාතයේ උදරයේ ගැටේ. මුලින් මුලින් පිම්බෙන පිම්බීමේ හැකිලීමේ තද ගතිය උණුසුම ගොරෝසු ගති ආදී පහසුවෙන් හඳුනාගත හැකි උවද විනාඩි 20ක් පමණ ගිය පසු පිම්බීම හැකිලීම වෙන්කර හඳුනාගත නොහැකිසේ සමව වැටහි. මෙසේ තිබී ඊටාම ඉක්මනින් පිම්බීම හැකිලීම නොදැනී යයි. මේ අවස්ථාවේදී ශරීරයේ විවිධ වෙනස්කම් මට වැටහුණා. මුළු ශරීරයම දහඩියෙන් තෙත් වුණා. සියුම් වේදනාවක් සමග පුංචි පුංචි සත්තු විදිනවා දැනුණා. තවත් පර්යංකයකදී පිම්බීම හැකිලිම සියුම් වී යනවා සමග ශරීරයේ යටිපැත්තේ විශාල වේදනාවක් ආවා. වේදනාවට හිත යොදා මෙනෙහි කරන විට වේදනාව විසින් මාව දවන පුච්චන හැටි වේදනාව පැතිරී විසිරී යන හැටි මට වැටහුණා. වේදනාව බලන අතර වාරයේ සියුම් සියුම් පිම්බීම හැකිලීමද වැටහුණා. විනාඩි 15ක් පමණ ගියාට පසුව වේදනාව තුනී වී නැති වී ගියා. කයටද සිතටද විශාල සතුටක් දැනුණා. සමහර පර්යංකවලදී සිත පාලනය කළ නොහැකිසේ සිතුවිලිද ගලා එයි. එකක් පිට එකක් ඇවිදින් නැති වී යන අන්දමට සමහර වෙලා වේලාව රාගසිතක් ආදී වශයෙන්ද වටහා ගත්තා. ඔබ වහන්සේගෙන් උපදේශක් පතමි. සක්මන් භාවනාව. සක්මනේදී සිටින ඉරියව්වට හිත යොදා සිටිමි. යයි මෙනෙහි කර වම දකුණ යයි සක්මන් කළා. වම තබද්දී පොළවේ තද ගතිය සීතල යටිපතුලේ සිනිඳු ගතිය උණුසුම් ගතිය වැටහුණා. දකුණු පාදයේද ඒ සමානව වැටහුණා. නමුත් දකුණු පාදයේ ඇදේට යන බව වැටහුණා. ඔසවනවා, තබනවා කරද්දී ඔසවද්දී සැහැල්ලු ගතිය, ඉහළට ඇදී යන ගති, තබද්දී තද ගතිය, සීතල ගතිය ආදියද කකුලේ ඇඟිලි වලට ශරීරයේ බර රැඳෙන ගතිය වැටහුණා. යම් යටිපතුලේ සියුම් වේදනාවක්ද හට ගන්නා බව දැනුණා. ඔසවද්දී මුළු ශරීරයේම බර පොළවේ ගැටි ඇති කකුලට යන බව වැටහුණා. ඉදිරියට භාවනාව කරගෙන යන්න ඔබ වහන්සේගෙන් උපදේශක් පතමි. ඔබ වහන්සේට උතුම් නිවන් අවබෝධ වේවා. ඉතින් ගොඩක් තොරතුරු ලැබෙන්න පටන් අරගෙන තියෙනවා. ඒකෙදි ඇත්තටම අර ඉස්සලකටත් මේ වචනේ මම කියන්න ඕනේ දෙවෙනි රචනෙට ගැන කතා කරලා කිව්වට ඒ එන දේවල් වල කොච්චර මොනවවත් අපි කෙලෙසෙන්නේ නැහැ. Taman දැනගන්න ඕනේ මගේ අරසාව තියෙන්නේ මට එකලස ලැබෙන්නේ ගුණුව ලැබෙන්නේ මූල කර්මස්ථානේ. ඒ නිසා ඒ තොරතුරු එන්නේ ඔක්කොටම එන්න දෙන්න හැබැයි මූල කර්මස්ථානයේ ඇස් බැල්මෙන් දුරවන් කරන්න එපා. එතකොට තමයි තේරෙන පටන් ගන්නවා මේ මූල කර්මස්ථානයේ හිත තියාගෙන ඉන්න සාකල් භාවනාව වැඩෙනවා. යම් වෙලාවක මූල කර්මස්ථානය අමතක කරලා මේ දේවල් වලට හිත යෙදුවොත් එහෙම නැත්නම් මේ මූල කර්මස්ථානයේ තියෙදි මේ මොකටද මේ අනවශ්‍ය අරමුණ ඉන්නේ කියලා සැකකිරුවොත් අනිශ්චිතතාවය පහළ වුණොත් ඒ හැම වෙලාවෙදීම භාවනා බාධා වෙනවා. තමන්න තියෙන මූල කර්මස්ථානේ ඇස් බැල්මේ තියාගෙන ගමන යන්නේක විතරයි මේකක්වත් වළක්වන්න යන්න එපා. ඒ නිසා දවසක් එයි විශ්වාසයක් මූල කර්මස්ථානේ නොපෙනුනත් දර්ශනතලිය තුළ මූල කර්මස්ථාන නැතිුණත් මේ එන දේවල් ගැන කිසිම වග විභාගයක් කරන්නේ නැහැ, තැගයක් නැහැ. අනිශ්චිත භාවයක් නැතුව බලාගෙන ඉන්න පුළුවන් නම් එතකොට මේ යෝගාවචරයට තියෙනවා සතිය වැඩනට පස්සේ මූල කර්මස්ථානේ නැති වුණත් විශ්වාසයෙන් මේ එන දෙයට කිසිම අතෝරක් කරන්නේ නැතුව කරදරයක් නැතුව යන්න අරින්න එතකොට ගඟ දිගේ ඉහළට පීනන ගතිය තියෙනවා රැළ කපන්නේ පල්ලෙහාට තමන් යන්නේ උඩහට මොකක් හරි දිහා බලපු ගමන් ගඟ දිගේ පල්ලෙහාට ගහකට යනවා ඒක නිසා ඉදිරියම බලන්න ඕනේ මූල කර්මස්ථානේ පේනවනම් හොඳයි නොතිබුණත් මේ එන දේවල් කිසිම දෙයකට කිසිම තාරාතිරමක් බලන්න එපා. තෝරන්න බේරන්න යන්න එපා. වාඩම්බර වෙන්න යන්නත් එපා. අරියාදු කරන්න යන්නත් එපා. මේ තියෙද්දි දිගටම විශ්වාසයේ ඉදිරියට යනකොට තේරෙන පටන් ගන්නවා මේවට මේවා කරදරයක් පාටපත් වෙන්නේ මේවට කරදර කළොත් විතරයි. මම නැවතත් කියනවා මේන දේවල් වලින් අපිට කරදරයක් වෙන්නේ මේවා ගැන නැවතී කල්පනා කරුවොත් විතරයි. මේවා දැක්කට නොදැක්ක වගේ හිටියොත් ඒවා යනවා කරදරයක් මොකක් කරන්නේ. ඒ නිසා බාහිරේ සද්ද අපිට කරදර කරන්නේ නැහැ. අපි මේ බාහිරේ සද්ද වලට කරදර කරන જાතිය තමයි යෝගාවචරය කියලා කියන්නේ. ඒව ඉන්නේ අපිට කරදර කරන්නේ නෙවෙයි. අපි ඒ ගැන කරදර වුණොත් අපිට ඒක කරදරයක් වෙනවා. ඒක නිසා ඒ නේ වට කරදර කරන්න එපා. ඒවට යන්න අරින්න සකන මූල කර්මත්තාන්ට යන්න නිසකව ඉන්නවනම් මූල කර්මස්ථානේ නැති වුණත් අර මේ පටිශෝතගාමි ගමන ඉහළට යන ගමන අදාහගෙන යන්න ඒක අන්තිමට Tamanට අදාහ ගන්න බැරි තරමට ධර්මමේ ශක්තියක් බාටපත් වෙනවා. හැබැයි ඒක ඒ ශක්තිය බාටපත් වෙන්න Taman පොඩි යෝන්සු මනසකාරයෙන් අනුග්‍රහයක් කරන්න ඕනේ මේ දේවල් තෝරන්න බේරන්න යන්න එපා. ඒවට මතුවලා යන්න අරන එකයි තියෙන්නේ. ගෞරවනීය ස්වාමින් වහන්ස ඊයේ රාත්‍රී සක්මන් කරන විට කය වෙත අවධානය යොමු කළා. උදරය තුල වතුර හැලියක් නටනවා වාගේ ආකාරයක් වැටුණා. තෝල් සහ මුහුණ නිකට යන ප්‍රදේශවලද මස් පිඩුවල චංචල ස්වභාවයක් පැවතියා. ඇස් දෙක ඊටා ගැඹුරින් ගැහෙන ස්වභාවයක් නිරීක්ෂණය කළා. අද උදේ පිම්බීම හැකිලිම ආරම්භ වන විටම ආරම්භ වන විටම රළු ස්වභාවයක් තිබුණා. උදරය අවට උණුසුම් ස්වභාවයක් පැවතියා. නමුත් පෙරදාමෙන් සිතේ සමාධියක් ඇති වූයේ නැහැ. සක්මනේදීත් එලෙසමයි. කම්මැලි ස්වභාවයක් පැවතුණා. විවිධ අරමුණු ඔස්සේ වරින් වර සිත වඳුරෙක් මෙන් පැනපැන යන ආකාරය නිරීක්ෂණය කළා. නැවත කමඨහනට එන ආකාරයත් වටහා ගත්තා. පිටතට යන අරමුණේම සිත රඳා පවතින බව තේරුම් ගත්තා. සිත සමාධිමත් නොවූ නිසා හිතට හරි නැහැ වගේ දැනුණා. නමුත් සෑම දෙයම අනිත්‍ය බව මතක් වුණා. ඒ නිසාම දුකයි කියලත් සිතුණා. සමාධිය උනත් එකම ආකාරයකින් පවත්වාගෙන යා නොහැක්කේ අනාත්ම ලක්ෂණය නිසාදෝ කියයි සිතුවේ. සිතේ සමාධිමත් ගතිය නැති වූ විට භාවනාවේ ප්‍රබෝධමත් බවක් නැතිදෝ කියා සිතෙන්නේ. මෙයද වටහා දෙන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමි. ඔබ වහන්සේට තෙරුවන් සරණයි. ඔය සමාධියක් ආවොත් නිබිදා පහළ වෙන්නේ ඒකට ඇල්මක් වෙනවා. ඒකට එතනම ඇතුළට නතර වීමක් වෙනවා ගමන ටැග් ගහනවා. සමාධිය ආවේ නැත්නම් නීරසයි, කම්මැලි, ඒකාකාරී. එතකොට මේකේ තියෙන දුක වැටේනවා. එතකොට මේ පැතිකඩ වෙනස් වෙන වෙනස් වීම වැටේනවා. ඒකට සමාධිය පවා මට ඕන විදිහට පවතින්නේ නැහැ කියලා ඇති හැටිය එහෙනම් තමයි අනිත්‍ය දුක්ඛ අනාත්ම නැත්තම් ත්‍රිලක්ෂණේ වැටෙන්න තියෙන ඊට වැඩි. නැත්නම් භාවනා ලෝකේ සමාධියටමත් වෙන්නයි ඇදිලා යන ගතියයි තියෙන්නේ. ඒක නිසා මේ සමාධිය කියලා කියන්නේ වෙහෙසට ගිමනක්. ගමනක් යනකොට තියෙන ගිමනක් මිසක ගමන නෙවෙයි. අපි පාරායන තියෙන ගිමන් හලකට නතර වුණොත් ගමනේදී අත්‍යවශ්‍ය දෙයක් හැබැයි ඒ වෙලාවේදී ගමන කෙරෙන්නේ නැහැ කියලා මතක තියාගන්න. අපි ගිමන් හලේ නතරලා දීබිබී ඉන්නකොට ගමන නැහැ. ඒක කෙරෙන්න ඕනේ. නමුත් එතන ටැග් ගැහුනොත් එහෙනම් ඉතින් ගමනක් නැහැ. ඒ නිසා සමාධිය අවශ්‍ය ප්‍රමාණයට එයි. නැති වෙලාවට තමයි විපස්සනා ගමන සිද්ධ වෙන්නේ. ඉතින් ඒක හරි අමාරුයි මේ මේ ලියන එක නා ඒක තේරුම් ගන්න උත්සාහ කරලා තියෙනවා. උංගව දෙනකොට ඒක තේරෙන්නේ නැහැ. උංගව දෙනේ කැමැති අර සමාධියට ගිහිල්ලා මේ බොණ්ඩ කැමැති මනස හොඳට බීලා ගත කරනවා වගේ සූදු කෙල්ලෙ මිනිහා පුළුවන් තරම් සූදු කෙල්ලනවා වගේ සමාධියටමත් වෙන්න කැමැති. මේකට බීම සූදු කෙලින් වගේ වෙන්නේ නැහැ. මොකද අධාර්මික දෙයක් නෙවෙන නිසා. නමුත් මේකත් සමාධියත් ගමන වේගයට බාධාවක්. ඒ නිසා උන්ටම හති වැටිච්ච වෙලාවක ගිමනක් ගන්න. එහෙම නැත්නම් වෙහෙස නිමා ගන්න. නමුත් ඒ තැන් වල läගෙන්න එපා. ඒ තැන් වල ගිමන් හලයට ඇග් ගැහෙන්න එපා. එතකොට තේරෙනවා මේ පැතිකඩ වෙනස් වෙන හැටි පාලනයක් කරන්න බෑ දුකයි, වෙහෙසයි, ඒකාකාරී සමාධිය පවා මගේ පාලනේ පවතින්නේ නැහැ කියලා මේ අනිත්‍ය දුක අනාත්ම වැටහෙනකොට මූණට වැලිකඩ දැසයක් තියලා අල්ලලා මජිනවා වගේ තමයි තේරෙන්නේ. එහෙම නැත්නම් මණිකක් අරගෙන කපනකොට ඒ ඇමරිකාලට තියලා ඒක කපාගෙන යනවනේ මුනට. ඒ වගේ හරි වෙහෙසයි අනි මේ විපස්සනාව කරන වෙලාවේදී. හැබැයි ඒ වෙලාවේදී විතරයි භාවනාවක් වෙන්නේ. ඒක නිසා මේ දෙක කොනට වැඩිය විපස්සනා කරන්න කිව්වොත් අත්තිකල මත අනුയോഗයට වැටෙනවා. කොනට සමථ කරන්න කිව්වොත් කාමසුකල්ලි කාණ්ඩ යෝගයෝගේ වැටෙනවා. මෙන්න මේ දෙක සම්බර කරන්න ඉගෙන ගන්න එක තමයි මෙතෙන්දී යෝගාවචරය විශ්ින් කළ යුතු අනුග්‍රහය. ආදුනිකයි ගෞරවනීය ස්වාමීන් වහන්ස සක්මන් භාවනාවේදී පළමුව ඇවිදින බව දැන ඇවිදිමි වම දකුණ වශයෙන්ද සක්මන් කළා ඉන්පසු ඔසවන ගෙන යන තබන බව සතියෙන් බලා සක්මන් කළා ස්වාමීන් වහන්ස සක්මන් පතේ වැලි අඩු වැඩි තැන් හොඳින් දැනුණා පාදයේ ඔසවන විට දන හිස නැමෙන ආකාරයත් තබන විට දිගහැරෙන ආකාරයත් හොඳින් නිරීක්ෂණය වුණා පාදයේ ඔසවන ගෙන යන විට සැහැල්ලු බවත් තබන විට පොළව හා ස්පර්ශ වීමෙන් මස්පිඩු තදවන බවක් දැක්කා. පින්වත් ස්වාමින් වහන්සේ පැය භාගයකට වැඩි කාලයක් નિરાයාසයෙන් ඉදිරියට ඇදී යන දේශ මා සතියෙන් බලා සිටියා. කයේ සැහැල්ලු බවක් දැනුණා. බාහිර ශබ්ද මට බාධාවක් උනේ නැහැ. ආනාපාන භාවනාවේදී ඉබේම දැනෙන හුස්ම රැල්ලට සිත යොමු වුණා. දකුණු නාස් කුහරයේ පිට බිත්තියේ ස්පර්ශවන බව දැනුණා. වාර 5ක් පමණ සාමාන්‍ය ආකාරයට සිදු උණු හුස්ම රැල්ල ඉන්පසු ඉක්මනින් ඉක්මනින් වදිනා බව දැනුණා. එසේ විනාඩි 15ක් පමණ දැනි හුස්ම රැලි දෙකක් අතර පරතරයක් ඇතිවෙමින් ස්පර්ශවන බව දැනුණා. ඔළුව මද වශයෙන් ගැහුණා. ඉන්පසු ඉහළට ඉහළට ගොඩාක් වේලාවක් වේගෙන් ඇදී ගියා. වරින් වර එක තැනක නතර වී ගැහෙනවා දැනුණා. නැවතත් ඉහළට ගොඩක් දුර ඇදුණා. මෙසේ කීප වරක්ම සිදු වී ටික වේලාවක් හුස්ම රැල්ලවත් වෙනත් කිසිදු දෙයක් නොදෙනී සිටියා. ඉන්පසු උරහිසෙන් උඩ කන් දෙකෙන් පහළ වටේටම ඉදි කටුවලටත් වඩා සියුම් යම් දෙයකින් ඇනෙනවා ටික වේලාවක් දැනුණා. මා ඒ දෙසත් හුස්ම රැල්ල දෙසත් බලා සිටියා. විටකදී ඇනෙන වේදනාව නැති වී නැවතත් ඇනෙනවා දැනුණා. ඉන්පසු නැවත වේගයෙන් ඉහළට ඇදෙනවා දැනුණා. ඉන්පසු වරින් වර ඔළුවේ කැක්කුම හිරිවැටීම ගැහෙන බව දැනමින් පහළට බහිනවා දැනුණා. ගෞරවනීය ස්වාමින් වහන්ස භාවනාව දියුණු කර ගැනීම සඳහා උපදෙස් ලබා දෙන මෙන් කාරුණිකව ඉල්ලා සිටිමි. කිසිම වේදනාවක් මගේ සිතට බාධාවක් වුණේ නැහැ. එදිනෙදා අනෙක් කටයුතු වලදී සතිය පවත්වන්න උත්සාහ කරනවා. තෙරුවන් සරණයි. ඔබ වහන්සේට මේ භවයේම සසර දුක් නිවේවා. මේක අර සන්තතිය නැත්නම් මේ ක්‍රියාවලිය නැත්නම් මේ ගොජේ පේන්න පටන් ගන්න වෙලාව ඒක මුලදී එහෙම ගොජේ දාගෙන කිරියඩි උතුරගෙන එනවා වගේ එනකොට බයිකුත් ඇති වෙනවා. නමුත් යම් තැනකට ඒක විනෝදාංශයක් කරගෙන ඒක දිනු කරන්න පටන් ගත්තට පස්සේ යෝගාවචරයට පේනවා ඒ ගොජේ වැඩි වෙන්න වැඩි වෙන්න අරමුණට ඊටාම සමීපව බලන ගතියක් තියෙනවා. සමීප වෙන්න වෙන්න ක්‍රියාශක්තිය වැඩි වෙනවා. ඉතින් ඒක සමහරලාට බය උපදවන මට්ටමට යනවා. නැත්නම් යෝගාවචරයට සූදානම් මනසකින් යන්න පුළුවන් නම් නැත්නම් කමටහන් සුද්ධ වෙලා නම් එයා කරන්නේ මේ ගොචේ පුළුවන් තරම් වැඩි වෙන්නට උත්සාහ කරනවා. උත්සන්නව බලනවා, ආසන්නව බලනවා. බලනකොට කොච්චරද කියනවනම් මේ ගොජේ ඇතුළට තමන් ඇදගෙන වැටෙනවා වාගේ එහෙම නැත්නම් ඒ ගොජියත් එක්ක ආලිංගනයකට යනවා වගේ සමීප වෙන මට්ටමට වැටෙනවා. එතෙන්ද යනකම්ම යෝගාවචරය කරන්නේ මේකට බය වෙන්නේ නැතුව මේක භාවනා දියුණුවක් වශයෙන් සලකලා කුජේ දකින්න තාක්කල් කෙලස් අඩු බව සලකලා ඒකට අනුග්‍රහය පිණිස එබිලා බලන්න ඕනේ. නිතර දීලා බලන්න ඕනේ. උත්සන්නව ආසන්නව බලන්න ඕනේ. ඒ සඳහා ඉතින් ලෑස්තිලා යන්න ඕනේ. කල්ලාසෝ ලෑස්තිලා යන්න ඕනේ මේක අහම්බයක් අබග්යක් නෙවෙයි. මේකට මට උත්සන්නව ආසන්නව බලන්න ලැබීවා කියලා. ඉතින් මේකට ධර්ම ඕජාව කියලා කියනවා. ධර්මයේ හැටි. ප්‍රകൃතිය මේකයි. ඒකට එබිල බලන්න කියන එක තමයි කෙටියෙන් කියන්නේ. ගෞරවනීය පින්වත් ස්වාමින් වහන්සේ ආනාපාන සති නිමිත්ත තුල හිත පිහිටා සිටීමෙන් ඊතා ඉක්මනින් සිත ඒකාග්‍රතාවයට පත්වන අතර ටික වේලාවකින් සිත කය නොදැනී ඊතා සියුම් තත්වයට පත්වී ගැඹුරු නින්දක සිටිනා තත්වයකට පත්වෙන බව දැනේ. නැවත සිත පියවි තත්වයට පත්වන අතර නැවත සති නිමිත්ත තුල සිත පිහිටා තිබෙන විට කයෙහි තදින් කම්පන චංචල ස්වභාවයක්ද දැනේ. සම මස් ඇට දක්වා තදින් වදින්නාක් වැනි තද වේදනාවක්ද කය පුපුරු ගසන්නාක් වැනි තද වේදනාවක්ද දැනේ. ඔබ වහන්සේගෙන් මීට පෙර ලැබුණු උපදෙස් අනුව එම ශාරීරික වේදනාවන්හි සතිය පවත්වා ගැනීමට සාධකයක් කර ගනිමින් එම වේදනාවන්හි සිත පිහිටුවාගෙන තව දුරටත් භාවනාව කරගෙන යාමේදී එම වේදනාවන් තවත් ප්‍රකට වන අතර කයෙහි රූප කලාපයන් වේගයෙන් බිඳි බිඳී යන්නක් වැනි ස්වභාවයට පත්වේ. කයෙහි එම ස්වභාවය දෙස සතිමත්ව බලා සිටින විට කය ඊතා සියුම් වී පුළුන් රොදක් මෙන් සැහැල්ලු බවට පත්වේ. සිතද කයෙන් වෙන් වී අවට ලෝකයෙන් වෙන්වන්නක් වැනි ස්වභාවයකට පත්වන අතර පුදුමාකාර හිස් ස්වභාවයකට පත්වේ. මෙම ස්වභාවය පැය භාගයක් පමණ පවතී. ගරු හාමුදුරුවන් වහන්ස මෙම ස්වභාවය ඉදිරියට පවත්වාගෙන යාමට නිසි උපදෙස් බලාපොරොත්තු වෙමි. පින් සිදු වේවා. මේකේ ඇත්තටම එහෙම හිතුව පැමණින් පැතුව පැමණින් හරියන්නේ නැහැ. සරුවචනාංශේ දේශනා කර තියෙනවා නකෝපනීතම් භික්කවේ ඉච්ඡේව පත්තබ්බං කිය. මොනම දෙයක්වත් මේ ලෝකේ හිතුව පමණින් ලැබෙන එකට පින් තියෙන්න ඕන. ඒකට අදාළ පසුබිම තියෙනවා. ඉතින් මේ මෙවැනි තැනකට ගිය කෙනාට ඒ පසුබිම ඇතෙන්ට නොගිය කෙනාට වැඩිය තියෙනවා. ඒ නිසා ප්‍රාර්ථනා කරන්න අවශ්‍ය නැහැ. අවශ්‍ය හේතු සම්පාදනය කරන්න අඛණ්ඩ නිරීක්ෂණයක් අවශ්‍යයි. මූල කර්මත්තානේ පේනකොට ඉබිල බලන්න. ඒ වගේ මේක ගොජේ දාගෙන එනකොට නිකන් ආවේශ වෙලා කපුවා යක ආවේශ වෙලා වගේ එනකොට බය බය වෙන්නේ නැතුව ඒට හේමම මේ ජවනිකා යවරණකයි යන්න දෙන්න ඕන. ඉතින් අපි කරන අනුග්‍රහ මිස මේ වැඩේ ඉක්මන් කරන්න වෙන කරන්න දෙයක් නැහැ. ඒ නිසා හේතු සම්පාදනය කරන්න හැබැයි ඵල අපේක්ෂාව කියන නීච වැඩේ කරන්න එපා. ලැබෙන දයක් ලැබිච්චාවයි. කලිතු දේ කරනකොට අපි බාධා නොකර වැඩේට ඉඩා දෙනවා. ඒ නිසා මේ මේකට ඉතින් සාමාන්‍ය බුද්ධිය විතරයි අවශ්‍ය කරන්නේ. Taman දැනගන්න ඕනේ මේ වැඩේ වෙන්න මොනවද ඕන කරන අනුකාරක ධර්ම, අනුග්‍රහ. ආන්නේ ටික දැනගෙන කටයුතු කරන්න මොනම ਸਰවඥ තාඥානයක්වත් ඕනේ සාමාන්‍ය බුද්ධිය පාවිච්චි කරන්න දල සටහනකට මතක තියාගෙන ප්‍රතිඵල අපේක්ෂා කරන්න එපා. හේතු සම්පාදනය අතින් පසු බාණ්ඩත් එපා. ගෞරවනීය ස්වාමින් වහන්සේ ආනාපානය වරින් වර ආනාපානයේ විචිත්‍රවත් තොරතුරු රාක්ෂියත් රාශියක් දැක ගනිමින් සතිය දියුණු කරමි. සමහර පර්යංකවලදී පෙරේදා රාත්‍රී පර්යංකය. තදබල ලෙස නිදි කිරා වැටමින් පැවතුනේය. හීනෙන් භාවනා කළා වැනි විය. ඊයේ උදේ වෙද්දී පයේ වේදනාවක් දැස ප්‍රබල සතියකින් හා උද්‍යෝගයකින් බලා සිටිය හැකි විය. නැවතත් රාත්‍රී නැවතත් ඊයේ රාත්‍රී පර්යංකය නිදිබර විය. කිසිවක් මෙනෙහි කිරීමට පවා අදිෂ්ඨානයක් නොතිබුණි. නමුත් පෙරේදාට වඩා තරමක සිහියකින් නිදිමත බලා සිටීමට අදිෂ්ඨාන කර ගතිමි. රාත්‍රී 8:45 වන විට නම් පර්යංකය නවතා නිදා ගන්න යෑමටද සිටුනි. නැවතත් S2 වසා පර්යංකයේ සිටම හීනෙන් වාගේ නිදිමතට තරමක් දුරට අවදි වීමට හැකියිය. තප්පර 10ක් 15ක් පමණ කිරා වැටෙන්නේ නැතිව ගැස්සෙන්නේ නැතිව හීනෙන් වාගේ නිදිමත දෙස බලා සිටියෙමි. නැවත දෙතුන් වරක් සිහිය මද වී තදබල නිදිමත ආවේය. මෙසේ තුන් හතර වතාවක් තප්පර කිහිපය බැගින් නිදිමත දෙස බලා සිටියෙමි. උඩුකයේ හා මූහුණේ බර බවක්ද සතියෙන් සිටිනා විට නිදිමත පිළිබඳ විස්තර සොයන සිතුවිලිද වරින් වර සිනිදුවට ඉබේම දැනුණු ආනාපානයද නිරීක්ෂණය කළමි. උද්‍යෝගී බවක් නොතිබුණු නමුත් නිදිමත පැමිණි පසු එය දැඩි අදිෂ්ඨානයෙන් විනිවිද දැකීමට හැකි වූ නිසා තෘප්තිමත් භාවයක් දැනුනි. විචිත්‍රවත් තොරතුරු රාශියක් දකින විට මට ප්‍රබල සතියක් හා කාර්යක්ෂම සතියක් ඇති බව දැනේ. නිදිමත විනිවිද නිදිමත විනිවිදින විනිවිද දකින විට සාමකාමී හා කම්මැලි සතියක් පවතින බව දැනේ. සක්මන උදයේ සක්මන තුලදී 1 2 3 4 යයි පාදයේ පොළවේ ගැටීම ගණන් කරමින් පෙර පෙරදීට වඩා මූලික අරමුණු එක දිගට බැලීමේ හැකියාව වැඩි කර ගන්නෙමි. পায় පැදුරේ වැදීම සනීපදායක ලෙස සිතට දැනුනි. දහවල් සක්මනේදී කිසිවක් සිදු කිරීමට බලනොක් බල නොකර සක්මන් කරන විට වැලි කැට පාදයේ ක්‍රමක්‍රමයෙන් ගැටි යන ගැටිගෙන යන ආකාරයත් මැදහත් බවකුත් දැනුනි. එදිනෙදා කටයුතු වෙනදාට වඩා සැලසුම් සහගත ලෙස කළ හැක. තරමක් වේගයෙන් වැඩ කරද්දීද වෙනදාට වඩා සිහියක් පවතින බව දැනේ. අද පරියන්කේදී උදරාබාධයක් දැනුනි. එහිදී දැනෙන දැනීම් විමසීමට අදිෂ්ඨාන කර ගත්තිමි. උදරයේ දකුණු පැත්ත පිටට ඇදී තෙරපි සිටිනා බවකුත් උදරයේ වම් පැත්තෙන් බඩවැලේ ශබ්ද කීපයකුත් පැහැදිලිව ඇසිනි. ශරීරයේ අනිත් ස්ථානවලට වඩා උදරයේ උණුසුම් ස්වභාවයක්ද දැනිනි. දිගටම භාවනා කරගෙන යෑමේ අපහසුතාවයක් නොදැනේ. ඔබ වහන්සේට නිදුක් නිරෝගී දීර්ඝායුෂ ලැබේවා. සමහරලාට හිත අකර්මන්නේ වෙලා ඇඟ වී ගන්න නිදිමත අවස්ථාවල් වෙනවා. සමහරට මේ වගේ තරුණ වේදනා එහෙම නැත්නම් වෙනදා දරා ගන්න බැරි වේදන ඇවිල්ලා ඒත් සතියෙන් බලන්න පුළුවන් වෙනවා. එතකොට අර සතියේ පරාසය පොඩ පොඩ පොඩ පොඩ වැඩි වෙනවා. ඒකට සතිය විවිධාංගීකරණය වෙනවා කියලා කියතයි. සමහරලාට හොඳට ඕම සීතල වෙන්න හදනවා සමහරට ඕනට ඇවිස්සෙනවා. නමුත් Tamanට තේරෙනවා නම් මේ වගේ තත්ත්වවලදී භාවනා පාවා නොදී කොහොම හරි මේක අල්ලගෙන ඉදිරියට යන ශක්තිය වැඩෙනවනම් ඒකට කියන්නේ භාවනා ප්‍රතිශක්තිය කියලා. ඒව නැත්තම් දැරීමේ ශක්තිය කියලා මේක කවමදාකවත් අනුන්ගෙන් ලබා ගන්න බෑ. මේ ඒ අපහසුවට මුහුණ දීලා මිසක් කවදාකවත් ලබන්න බෑ. ඒ නිසා මේක සාමාන්‍ය ජීවිතේ කාලකන්නිකමක් කියලා කියන්නේ. මේ කරදර එනවා, දුක් කරදර එනවා කියලා. භාවනා ජීවිතේ සිරදේ උදෝගෙට වැඩියා කියලා තමයි කියන්නේ. ඉතින් ගෙට වැඩියට සිරදේ උදුවක් වෙයිද නැද්ද කියන එක යෝගාවචරයතේ තමයි තියෙන්නේ. මුගව දෙනෙක් මේවට කනපින්දම් ගා ගහ චෝදනා පත්‍ර ලියලියා ඉන්නවා ඉතින් භාවනා පටන් ගන්නකොට කවුරුත් එහෙම තමයි. ඉස්සරහට යන්න යන්න තමන්ට භාවනා සතිය අවදිභාවය පවත්තමන් පුළුවන් පරාසය ටික ටික ටික ටික වැඩි වෙනවා. ඉතින් මේක মালටි ටාස්කින් කියනවා. ඒක වැරක මේ නිදිමත මනස මේ පැත්තෙන් තියෙන මේ තරම් වේදන වලින් වද දෙන මනස තියෙන මැදින් තියෙන අරමුණ. මේ වගේ එක එක එක එක දේවල් බලනකොට හරියට අපි තව කෙනෙක් නුසුදුසු තැනක නිදාගෙන ඉන්නවා දැක්කහම ඒ කෙනා කියලා අවඥාවට ලක් කරනවානේ. මේ මනුස්සයා මේ වැදගත් කතාවක තියෙනලා නැත්නම් සබාවක් තියෙනවා නිදාගෙන ඉන්නවා කියලා. දැන් තමන්ම තමන් දිහා බලනවා නිදාගෙන ඉන්නවා. එතකොට ඒක ඇතුලේ තියෙනවා ඒ ගන්න විනිශ්චය දකින්න දේ පිළිබඳව අපේ මොකද්ද විනිශ්චයක් වෙන කෙනෙක් හිටියානම් අපි ඒකට එක විදිහකට සලකනවා. තමන් හිතනකොට වෙන විදිහක්. කෙසේ නමුත් තමන් දිහාම පිටේ ඉඳලා බලනවා වගේ තේරෙන පටන් ගන්නවා. ඒ වගේම වේදනාවක් තියෙනවා. කපනවා පුච්චනවා වගේ නමුත් ඒක අනුංග එකක් වගේ බලන්න පුළුවන් වෙනවා. එතකොට ඒ සංකල්පය ආවට පස්සේ මේ විකෘති මේ විලෝපන මේ අනපේක්ෂිත දේවල් දිහා බලන්න හිටීමේ හැකියාව වැඩි වෙනකොට Tamangen තමයි ටිකක් දුරස්ත වෙන ගතියක් එනවා. ඒකට සරුවච්චන්හන්සේ පරතෝ කියන සංකල්පය දීලා තියෙනවා අනාත්මය පෙන්වන ලකුණු පහෙන් එකක් තමයි ඒක අනත්තතෝ රිච්ඡතෝ තුච්ඡතෝ ශුඤ්ඤතෝ පරතෝ මේ Taman කරන නාඩගම Tamanටම පේනවා මේ වෙන කෙනෙක් කරන්න වගේ. ඉතින් ඒකෝට තව කවුරු හරි කිරනවා දකිනකොට හොඳට එයාට වෙන දේ Tamanට අත්දකින්න පුළුවන්. එයා නුසුදුසු තැනක කිරනවා. ඉතින් මමත් කරලා තියෙනවා. ඒ නිසා ඒ වන්සට දොස් කියලා බලක් කර දෙයක් නැහැ. ඉතින් නිතිම තාන නිතිම තමයි. ඒකට ඇඹරෙනකොට දන්නවා ඉතින් වේදනාවකට තමයි කියන්නේ. ඒ මොකද Taman එක විඳලා තියෙන. ඒ නිසා ඒ Tamanගේ පරාසය දැකපු කෙනා අනුන්ගේක අවබෝධ කරන මිසක අනු අවඥාවට ලක් කරන්නේ. ඒ වගේම මහා ලොකු නම්බුනාම දෙන්න යන්නෙත් නැහැ. මොකද මේ ධර්මතාවයක් වශයෙන් තේරුම් ගන්න. අන්නේ පළල් වෙන වෙලාව විවිධාංගීකරණය වෙන වෙලාවේදී ඒ ලොකු ස්වාමීන් වහන්සේ ඉන්නකොට කියනවා ඒකට අනුග්‍රහ වෙනස කැම ගන්න ක්‍රම වෙනස් කරන්න එපා නිදා ගන්න ක්‍රම වෙනස් කරන්න එපා නාන ක්‍රම වෙනස් කරන්න එපා, ඇසුරු කරන අය වෙනස් කරන්න එපා, කාලසටහන වෙනස් කරන්න එපා. ඒ විචල්්‍ය සාධක වෙනස් වුණොත් මේ ගමන බාධා වෙනවා. ඒ නිසා ඒ විචල්්‍ය සාධක හේම පුළුවන් තරම් ස්ථිර කරන්න ඕන. ඉතින් කළා මේ මේ විවිධාංගීකරණයට ඉඩ දෙන්න ඕන. ඉතින් මේක සාමාන්‍ය gedaraක දොරක ඉඳලා ගන්න බෑ. මොකද හරියට අපේ ආහාර ක්‍රම වෙනස් වෙනවා, නිින්ද වෙනස් වෙනවා, අමුත්ත යනවා එනවා, නෑම වෙලා වෙනස් වෙනවා. එතකොට ගමන යන්නේ නැහැ. මේකක් සාමාන්‍ය භාවනා මධ්‍යස්ථානයකදී නේවාසික කරනකොටත් බොහෝ විට දවස් දෙකක් තුනක් යනවා සිද්ධාස්ත ස්ථාන සිද්ධි වෙන්න. ඊට පස්සේ තමයි එන්නේ නිසා ප්‍රතිඵල අපේක්ෂා කරන්න එපා. වෙනදී මනින්නත් එපා. මේකට අනතුරුදායක වෙන අනදර වේවල් නතර කරලා ওই වෙනස් වීම නිදරත් සත්‍ය ටිකක් අවදි වෙනවා. වේදනාවට සත්‍ය අවදි වෙනවා. හිතවිල්ලට සත්‍ය අවදි වෙනවා. මූල කර්මස්ථානයේත් එක්කත් සුවද බය වැඩි වෙනවා. මෙන්න මේ ගැම්ම කඩා ගන්න නැතුව ටිකට අනේක කරන්න ඕනේ. අවසරයි ස්වාමින් වහන්සේ. තැඹිලි වතුර විකාල භෝජනයේට හසුවන්නේ 12න් පසුව ගනිද්දී සීතල නිසා කය ලෙඩවන නිසාද? වෙනත් යම් හේතුවක් තිබේද? නැහැ විකාල භෝජනේ මෙත තීතල ගති බඩගිනි ගති බලපන්නේ ඒක දියරයක් වුණත් අපේ අටුවාචාරින් වහන්සේලා පෙන්ලා තියෙන තියෙන විශාල gediyola මේ ඉස්ම ගන්න එපයි කිය. අතමිටි මෙලෙව්වට විතර ප්‍රමාණයට වැඩිය ලොකු gediyola ඉස්ම ගන්න එපයි කියලා තියෙනවා. ඒ නිසා බෙලි gediy අඹ gediy තමයි මධ්‍යස්ත දේවල් විදිහට පෙන්නා. ඊට වැඩිය ලොකු gediyola ඉස්ම ගන්න එපා කියන මිසක් ඔය කාරණාව නෙමෙයි. මේ මේකත් ඒ ලොකු gediy ගන්න එපයි කියලා කියන්නේ මොන හේතුවද කියලා ඒකත් කියන්න දන්නේ නැහැ. ඒකත් සම්ප්‍රදායක් විතරයි. තෙරුවන් සරණයි. අතිපූජනීය ස්වාමින් වහන්ස. පරියංකේදී මා සුපුරුදු ලෙස අත්දකින කම්පන ස්වභාවයටම සිතයයි. ආරම්භයේදී පිම්බීම හැකිලිම කම්පන ස්වභාවයේ සිතුවිලි, ශබ්ද ආදියට සිත වේගයෙන් මාරු වෙමින් පැවතියත් පරියංකේ අවසාන භාගයේදී සිත කම්පන ස්වභාවයට බොහෝ වේලාවක් යොමාගෙන සිටිය හැකිය. මූලික අරමුණද ඕලාරි ඕලාරිව ඕලාරිකව නොදැනි වර එක මා නොසිතූ ලෙස ප්‍රබල ද්වේෂසිතක් උපන් අතර ඒ නිසා කම්පන රැල්ලක් පැන නැගී ක්‍රමයෙන් තුනී වී ගිය අතර තවත් වර එක එසේම උපන් රාගසිතක් නිසාද කම්පන රැලි හටගත් බව දුටිමි මේ කම්පන රැලි හදවතින් ආරම්භ වන බවත් රාග ද්වේෂ ඉපදීමේදී කයේ ඇතිවන රසායනික වෙනස්කම් යනු මේ කම්පන රැලි හට ගැනීම බවත් අද්දුටු වෙමි වරක් ගොඩනැගිල්ලේ වැඩ කරන කොටසෙන් ඇසුණු තරමක් ප්‍රබල ශබ්දයක් නිසාද කම්පන රැල්ලක් හදවතින් ආරම්භ වී නැවතී යනු අද්දුටු වෙමි. ශරීරයේ යම් යම් දෑ ස්පර්ශ වීමෙන් ඇතිවන කම්පන වේග එම ස්පර්ශ කේන්ද්‍රය වටා ඇතිවන බවද පෙනිනි. සක්මනේදී ඔළුවේ කෙළවර නතර වී සිට සක්මනේදී මළුවේ කෙළවර නතර වී සිටියේදී කම්පන ස්වභාවය පෙනෙන අතර වචනයකින් මෙනෙහි නොකර ඇවිදීමේ ක්‍රියාවලිය දෙස බලා සිටීම පමණක් කළෙමි. පෙර දිනේදී සේම රාත්‍රී සැතපෙන විටදී රැය අතරමැද අවදි වූහොත් එවිටදී උදෑසන අවදි වන විටදී කම්පන ස්වභාවය ඊටමත් පැහැදිලිව පෙනේ. පරියංකයේ යෙදෙන සමහර අවස්ථාවලදී ධර්ම දේශනයට ධර්ම සාකච්ඡාවට දානයට ආදී වාඩි වී සිටින ඉරියව් ඉරියව්වලදී මුහුණේ බෙල්ලේ විටක දෙයත් සහිතව උඩුකය පුරාවත් පුරාමත් ඊටාම ඊටාම තියුණු කැසීමක් හටගනී. තියුණු උවත් ඒ කැසීම කම්පන අංශු වශයෙන් වෙන්වෙන්ව පෙනෙන අතර සමහර වෙලාවට ඒ කෙරෙහි නුරුස්නා සිද්ධ පහළ වේ. කෙසේ වුවත් සිත කය දෙකට ඊටා හොඳ කර්මන්නේ බවකින් පුහුණුවේ යෙදෙන බව වැටහි. ඔබ වහන්සේට වහා දුක් ගෙවන දුක් ගෙවන් කරන්නට හැකි වේවා. තෙරුවන් සරණයි. සමහර මේක අර්ථකථනය කරනවා මේ කම්පණයම තමයි රූප බවටපත් වෙන්නේ මේකමයි ශබ්ද තරංග බවටපත් වෙන්නේ මේකමයි ගඳක් වෙන්නේ මේකමයි රසක් වෙන්නේ මේකමයි පහසක් වෙන්නේ ඒ නිසා ගන්ධ රස පහස රූප ශබ්ද ඒ ඔක්කොම දිහා හොඳට තෝරන්න බේරන්න තු බලන විට ඔය සියල්ලම කම්පන වේග වලට දී වෙලා යනවා. නැත්තම් උණු වෙලා උණු වෙලා අන්තිමට කම්පන වේග බවටපත් වෙනවා. පත් වුණාට පස්සේ කම්පණි ඉන්න තාක්කල් දන්නවා මම මැරිලා නැහැ. කම්පණි ඉන්න තාක්කල් දන්නවා මට දින්ද ගිහිල්ලා නැහැ. කම්පණි තියෙන තාක්කල් මම දන්නවා මට අසතිමත් නැහැ. අසියෙන් නෙවෙයි ඉන්නේ කියලා ඒක අල්ලගත්තට පස්සේ ඒක මොහොතට කියලා සිටිජේ දිහා බලා ඉන්නා වගේ රැල්ල පෙටුනත් රැල්ල බිඳුනත් ළමයි එකට සෙල්ලම් කරත් සිටිජේ දිහා බලා ඉන්න මනුස්සයර පේනවා එතනක් තියෙන වතුර මෙතනක් තියෙන වතුරේ තමයි ගැඹුරම තියෙන්නේ එතන ක්‍රියාකාරමක් පේන්නේ නැහැ හැබැයි එතන ගියොත් ක්‍රියාකාරකමක් තියෙනවා මෙහෙ බලනකොට පේන්නේ නැහැ ඒ නිසා මේ කම්පන චංචල වේග හරිම අසංවිධිත දෙයක් ඒකෙන් තමයි මේ රූප බැලීම සිද්ධ වෙන්නේ ඒකෙන් තමයි හත් දැහිම සිද්ධ වෙන්නේ ගඳ බැලීම, රස බැලීම, පහස ලැබීම. නමුත් මේ ගඳ රස පහස ගැන තැකීමක් නොකර ඒක කොහේ ඉඳලාද එන්නේ කියලා බැලුවොත් ওই කම්පණයෙන් තමයි සියල්ලම මතුවෙන්නේ. ඒ නිසා මේවට ශක්ති කියලා කියනවා, වේග කියලා කියනවා, කම්පන කියලා කියනවා. ඉතින් ඒක යම් වෙලාවක අරමුණු වුණොත් ඒ මනසගේ හිතේ කිසිම කෙලෙසක් නැහැ. ඒකම වෙන ඕනම දෙයක් මේ ලෝකේ මේ කම්පණයකින් තමයි කෙලවර වෙන්නේ. කම්පණයේට ඥාන පිළිමකමක් නැහැ. කම්පණයේට වයස වෙනසක් නැහැ. කම්පණයේට ආර්ය ධනාරිද වෙනසකුත් නැහැ. මේ කම්පණය හොඳට බැලුවොත් මුලක් මැදක් අගක් නැහැ. මේ කම්පණය මං ඉපදෙන්නේ ඉස්සරත් මේ ලෝකේ තිබිලා තියෙනවා. මම නිවන් දැකලා මැරුණත් නිකම් මැරුණත් මේ කම්පණය ඉතුරු ඒක නිසා මේ කම්පණය මගේද නැත්තම් මමද කියන එක ප්‍රශ්න කරන්න කියලා බුදුහාමුදුරුවෝ කියනවා. මේ කම්පනයත් මම නෙවෙයි මේකත් මගේ නෙවෙයි මේකත් මගේ ආත්මේ නෙවෙයි ඒ නිසා කම්පනයත් එක්ක අත්‍යන්තව ගත කරන ගමන් මේක මම නෙවෙයි මගේ නෙවෙයි මගේ ආත්මේ නෙවෙයි කියලා ඉන්නවනම් ඒක නා මේ නිලුම් පතක් උඩ තියෙන වතුර කඳුල වගේ නිලුම් පෙත්තක් උඩ තියෙන වතුර කඳුල වගේ මේ ලෝකේ හිටියට ලෝකේ ගෑවෙන්නේ නැතුව ඉන්න පුළුවන් ඒ නිසා පුළුවන් තරම් ඒ ඇතුළත එන මේ කම්පන වේගය තමන්ගේ ගමනේ හැරමිටිය කරගන්න. එහෙම නැත්නම් මැරිච්ච නැති බවට සලකුණක් බවට කරගන්න. නිින්ද ගිහිල්ලා නැති බවට අවදිභාවයක් කරගන්න. සතියෙන් ඉන්න බවට අරමුණක් කරගන්න. එතකොට මේ දවල් වුණත් රැය වුණත් ඉඳගෙන හිටියත් හිටගෙන හිටියත් කොතනදෙත් මේක අල්ලන්න පුළුවන්. ඒ වගේම ඒ වගේ ඒක අල්ලපු අනික් මිනිස්සෙක් ළඟට යනකොට තේරෙනවා මේ මිනිසා ජීවත් වෙන්නේ මේ රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ නෙවෙයි ඊටදී අඩිය තියෙන කම්පනයත් එක්ක ජීවත් වෙන්නේ කියලා තමන්ට තේරෙනවා මේ දුක් කරදර නැත්නම් හිත් කරදර නොගෙන සිටීමේ කලාව. හිත් කරදර වෙන්නේ මේක රූපයක් කියලා ගත්තොත්. සද්දයක් කියලා ගත්තොත්, ගඳක් රසක් පහසක් කියලා ගත්තොත්. ඒත් ඒක පාටපත් වෙන කම්පණයට කියලා බැලුවොත් ඔය එකකවත් එහෙම හිත කරදර ගන්න ඕන කමක් නැහැ. ඒ නිසා මේක භාවනා කරලා ගත්ත එක්කුත් නෙවෙයි. කවදාකවත් නැහැ. මේව නෙවෙයි භාවනාවල කරලා ලබන දේ. නමුත් භාවනාවේදී මම පේන කතිය වැඩි. මොකද අපි අර කාමයේ ගුණ අයින් කරගන්න උත්සාහ කරන නිසා ඒ නිසා මේක භෞතික විද්‍යාවෙත් ඔප්පු කරලා පෙන්නලා තියෙනවා. සාමාන්‍ය භෞතික විද්‍යාවත් ඔප්පු කරලා පෙන්නලා තියලා තියෙනවා E mc2 ශක්තිය සහ ස්කන්ධය අතර සම්බන්ධකමක් තියෙනවා. හැම දෙයක්ම ශක්ති පිණ්ඩයක්. හැම ශක්තියක්ම කොතනක හරි පිටු වෙනවා. රූප, ශබ්ද, ගන්ධ, රස විදියට. ඉතින් විශාල පරිශ්‍රණය මේ මනුස්ස කය ඇතුළත සිද්ධ වෙනවා. ඉතින් ඒකට විවිධ ක්‍රම තියෙනවා මේ ඔප්පු කරන්න. ඒකට කියන්නේ මේ අර්ථකථන කියලා. මේකම අර්ථකථනය කරගන්න එපා. මේකත් එක අර්ථකථනයක් කරගෙන පුළුවන් තරම් ඒ තරංගත් එක්ක කම්පන වේගත් එක්ක පැය 24ම ඉන්න බලන්න. එතකොට පුදුම අවදියක් එන්න පටන් ගන්නවා හිතට. අවසාන ලිඛිත ප්‍රශ්නය අවසරයි ගෞරවනීය ස්වාමින් වහන්සේ පර්යංක භවනාව ස්වාමින් වහන්ස මීට මාසයක පමණ ඉහතදී පිම්බීම හැකිලිම පෙනෙමින් නිවි නොපෙනී ගියේය දැනට සති දෙකකට දෙකකට පමණ සිට නැවත පිම්බීම හැකිලිම මතු වී පෙනෙන්නට විය. එෙහිදී මෙනෙහි කරමින් ඒ දෙස බලා සිටින විට පෙරට වඩා ශරීරයේ ඇතුළතින් සිට ඒ දෙස ඉහළින් සිට බලා සිටින්නාක් මෙන් ඊතා පැහැදිලි ලෙස පිම්බීම හැකිලිම පිළිබඳ තොරතුරු දැක ගැනීමට හැකි විය. මේ දෙස වැඩි වේලාවක් සතියෙන් බලා සිටීමට හැකිය වූ අතර මෙසේ බලා සිටින විටදී පිම්බීම හැකිලිම සියුම් වී ගොස් නොපෙනී ගියේය. ටික වේලාවකට පසු නැවත මතු වී පෙනෙන්නට විය. මේ ආකාරයට භවනා පැය කාලය තුල වාර 7-8ක් චක්‍රයක් මෙන් සිදුවිය. විය. මෙම භවනා කාලයේ ඇතුළත සිත පිටත ගිය නමුත් ඊටමත් ඉක්මනින් නැවත අරමුණු කරා පැමිණි අතර එහිදී පිම්බීම හැකිලිම පෙර තත්වයේම හෝ කලින් පැවතියාටත් වඩා සියුම් වී ඇති බව දැක ගැනීමට හැකිය වූ අතර ඒ ඔස්සේම ඉදිරියට ගියෙමි. ස්වාමින් වහන්සේ මේ දිනවලදී ස්වාමින් වහන්ස මේ දිනවලදී පර්යංකයේ හිඳගෙන සිටින ඉරියව්වට සිත යොමු කර සිටින විට උඩුකයේ හුස්ම දැනෙන අතර ඊට පහළින් උදරය ඉදිරියට පිටුපසට හෝ දෙපසට පිම්බෙන හැකිලෙන බව දැනෙන්නට විය. මෙහිදී එය මෙනෙහි කිරීමට හෝ බලා සිටි විට එය ඉක්මනින් නොපෙනී යයි. මෙය නැවත නැවත සිදුවන අතර භාවනා පැයක කාලය තුලදී වැඩි වාර සංඛ්‍යාවක් සිදු වී පැයේ අවසාන කාලය අවසන් විනාඩි 20 30 තුලදී මෙය කලාතුරකින් සිදුවේ. ගෞරවනීය ස්වාමින් වහන්සේ භාවනාව ඉදිරියට කරගෙන යාම සඳහා ඔබ වහන්සේගේ උපදෙස් කාරුණිකව බලාපොරොත්තු වෙමි. ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුව ලැබේවා. සත්‍යයට සමහර වෙලාවට රූප ධර්මයන්ගේ භාව ප්‍රත්‍යක්ෂයේ පේන සමහරට අභාව ප්‍රත්‍යක්ෂයේ පේන රූප ධර්ම තියෙන වෙලාවල් වල ඒක පටවිය ආපෝ තේජෝ වශයෙන් පේනවා රූප ධර්ම නැති වෙලාවක් පේනන අවකාශයේ වශයෙන් මේ සමහරට හොඳට ගොරෝසුර තිබුණ ආනපානෙ නැත්නම් බිම්බි මහැකිලිම ක්‍රමයෙන් ටික ටික ටික ටික තුනේ වෙලා තේරෙන්නේ නැති එහෙම නැත්නම් කියනවා නම් දැනෙන්නේ නැති මට්ටමට යනවා. මේ රූපයාගේ භාවය සහ අභාවය කියලා කියනවා. ආස්තික ප්‍රඥප්තිය සහ නාස්තික ප්‍රඥප්තිය. ඉතින් මේකේ මේ තිබුණත් නාස්තික පැත්ත දන්නේ නැති විනියා තාම රූපේ අඳුනගත්තේ නැති මිනිසෙක්. එමසේ භෞතික සම්පත්‍ය වලට ඇලි ගලි වාසය කරනවා. රූපයාගේ අභාවය දකපු කෙනා නාස්තික ප්‍රඥප්තිය දැකපු කෙනා ශූන්‍යතාවය දැකපු කෙනා තුච්ඡ භාවයේ රිත්ත භාවයේ දැකපු කෙනා පේනවා මේ රූප කියලා පේන වෙලාවකුත් තියෙනවා ඒකම නොපෙනෙන වෙලාවකුත් තියෙනවා මේක හොල්මනක් කියලා මේක ලීලාවක් කියලා මේක මිරිඟුවක් කියලා මේක මවාපෑමක් කියලා තේරෙනවා ඉතින් ඒක තේරෙන්නේ පෙනුනත් නොපෙනුනත් දෙකටම සමහිත ආපු දවසට තමයි ඒ රූපයගේ මායාකාරී බව තේරෙන්නේ තියෙන එක විතරක් දකිනවනම් අපි අරමුණේ ගත කරන්නේ අරමුණේ ගත කරන තාක්කල් 150ක්වත් භාවනා ඉවරලා නැහැ. අරමුණ ඉවරලා අනාරම්මණයට හිත ගිහිල්ලත් ඒත් භාවනා ඉවර නැහැ. ආරම්මණේ හිටියත් අනාරම්මණේ හිටියත් පෙනුනත් නොපෙනුනත් ආස්තික වුණත් නාස්තික වුණත් භාව වුණත් අභාව වුණත් දෙකම විශ්ේ නොසලින මනස කියලා. දෙකම විශ්ේ කම්පන වෙන මනසක් ඇති කරගන්න ගියොත් ඒක ටිකක් අමනුසයි හැබැයි. මිනිස්සුන්ට කරන්න අමාරුයි. ඒත් ඒකටයි මේ ආර්දනා කරන්නේ. ඒක පැයක් ඇතුළත මේ පේනවා මේ පේන්නේ. මේ පේනවා මේ පේන්නේ. ඔක පැයකට 60 70 සැරේ වුණයි කියලා හිතන්න. එතකොට තමයි තේරෙනවා මේ රූපෙට පුළුවන් ඕනනම් පෙනී හිටින්න පුළුවන් නොපෙනී හිටින්න. දෙකේදිම සතිය නොසලී ඉන්න පුළුවන් නම් ඒක තමයි අඩු ගානේ සුතමේ ඥානයක් වශයෙන් බහුසුත භාවයක් වශයෙන් හිතේ රඳව ගන්න තියෙන්නේ මේ බහුරු කෝලම් පෑවට මේකේ අභාව ප්‍රත්‍යම්චර ගියාට පස්සේ මොකක්වත් නැහැ. ඊට පස්සේ අභාවය තුලින් ආය බහුරූපෝලම් පානවා. මෙන්න මේ දෙකට නොසලෙන මනස තමයි අමාරුයි කරන්න අපි මේ පුහුණු කරන පුහුණු කරන යන එකේ ඔය ෆයිනල් එක්සෑම් එක තමයි ඒක. මේ දැන් ඔය সেমি ෆයිනල් ගහගෙන ගහගෙන යන්නේ නැති එකට එන්න අරින්න ආවට පස්සේ ඇති එකයි නැති එකයි දෙකට සමහිත පවත්වන්න පුළුවන් නම් පූර්ණ අවධියකින් අනේ එදාට තේරෙයි මේ ලෝකේ හිටියට මේ ලෝකේ නෙවෙයි ඉන්නේ කියලා. ඉතින් ඒක කොහොමද කියන්නේ? හිත ලෑස්ති කරගන්න. මේ චක්‍ර කරකැනකොට ඇති උනත් නැති උනත් දෙකටම සමහිත ඇති කර ගැනීම සඳහායි මගේ මේ ප්‍රයත්නය කියලා හිතාගත්තම හරි. හොඳයි අපි පැයක් අරගෙන තිනවා. මේ ප්‍රශ්න සාකච්ඡා වැඩපිළිවෙල සඳහා ඉතින් කාට හරි වෙන නතර කරන්න ඉස්සෙල්ලා කිවිතු කලීතු සුද්ධ කරගත යුතු දෙයක් තියෙනවා අපි ඒකට පොඩි වේලාවක් ඉවසමු එහෙම නැත්නම් අපි මේක ධර්ම සාකච්ඡාවේ නිමා බව සටහන් කරනවා ඒකලා අපිට පැයක් විතර කාලයක් හම්බ වෙනවා සක්මන් භාවනාවට අපි නැවත තුනට රැස් වෙනවා පරියංග භාවනාවක් සඳහා එහෙනම් අපි මේක නිමා වශයෙන් සටහන් කරමු සම්බන්ධ වෙච්චි ශිරු දිනාටම තෙරුවන් සරණයි